තෙරුවන් සරණයි. අද අපි කතා කරන්නේ ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණු ප්‍රශ්නයකටත් පිළිතුරක් වශයෙන් ඒ තමයි මේ බය. හිතට බයක් දැනෙන එක. දේවල් සම්බන්ධයෙන් මනසට බය දැනෙන එක. ඒක හැම කෙනෙක්ම වගේ කිසිම ભેදයක් නැතුව මේක වරින් වර අත්දකින දෙයක්. එතකොට මේ අද මට කතා කරන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මේ බය කියන එක ආවහම අපිට ඒක දැනෙන විදිහ සහ කොහොමද මේ බය කියන මානසිකත්වය අපිට හටගන්නේ කියන එකයි. අපි ඒකට ප්‍රතිචාර දැක්විය යුත්තේ මොන විදිහටද කියන එක තමයි ඇත්තටම අපි දැනගන්නවා නම් වැදගත්ම කාරණා ටික. ඉතින් ඔබ මේ කාරණා දැනගන්න කලින් ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ බය කියන්නේ අස්වාභාවික දෙයක් නෙමෙයි. බය කියන්නේ මානවීය මනසේ, ඒ කියන්නේ මනුෂ්‍ය මනසේ මනස විසින් අත්දකින දේවල් අතර තවත් එක කොටසක් විතරයි බය කියන්නේ. ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවයක් මේක. මනුස්ස මනසක් අත්දකින එක්තරා ස්වභාවයක් විතරයි. ඒක ස්වභාවික දෙයක් මිසක ඒක අස්වාභාවික දෙයක් නෙමෙයි. නමුත් අපි ගොඩාක් වෙලාවට මෙහෙම බය මේ වගේ තව ඕනතරම් ඉමෝෂන්ස් තියෙනවා අපේ හිතේ ඇතිවෙන. අපි ගොඩක් වෙලාවට කරන්නේ එහෙම එකක් නෑ වගේ මවාපාන හදන එක තමයි අපි ගොඩාක් වෙලාවට කරන්නේ. හැබැයි ඒකෙන් අපිට කිසිම යහපතක් වෙන්නේ නැහැ. එහෙම එකක් නැහැ වගේ ඉන්න හිටියට. එහෙම නැත්තම් අපි මේක ස්වභාවිකයි කියලා පිළි නොගෙන ඉන්න තැනකට අපිව පොළඹවනවා. මේක ස්වභාවිකයි කියලා අපි බාර ගන්න කැමති නෑ. බය විතරක් නෙමෙයි. ඒ වගේ මිනිස්සු වෛර කරන තව ඉමෝෂන්ස් හැඟීම් ඕන තරම් තියෙනවා. මිනිස්සු මේක ස්වභාවිකයි කියලා බාර ගන්න කැමති නෑ. පිළිගන්න කැමති නෑ. ඒක හරිම නරක දෙයක් විදිහට තමයි විශේෂයෙන් මේ අපේ රටේ සම්ප්‍රදායික බෞද්ධ ඉගැන්වීම අනුව අපේ රටේ මිනිසුන් ගොඩාක් තියෙන්නේ මේ බය, රාග, ద్వේෂ මේවා මේ අහස පොළව නුහුලන අපරාධ වගේ තමයි මනුස්සයන්ගේ මනසට ගිහින් තියෙන්නේ. මේක ස්වභාවික සිද්ධියක් කියලා අපි බාර ගන්න කැමති නැහැ. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ මේක සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිත කාලය පුරාවට වරින් වර අත්දකින ස්වභාවයක් විතරයි. ඒක ගැන අපි ලැජ්ජ විය යුතු නෑ. ඉතින් හිත හදන්න උත්සාහ කරන කෙනෙකුට වුණත් අධ්‍යාත්මික මඟට බැහැපු කෙනෙකුට වුණත් අනාගාමී තත්වයෙන් මෙහා ඉන්න සෑම කෙනෙක්ම මේක වරින් වර අත්දකිනවා. ඉතින් අනාගාමී වුණු අරිහත් වුණු අය ඉන්නවා නම් මේ කතා කරන්නේ එයාලට නෙමෙයි. ඉන් මෙහා ඉන්න අයට. එතකොට දැන් මෙතනදී අපි උදාහරණයක් විදියට ගමු. දැන් විශේෂයෙන් ඔබ අකමැති මානසික තත්ත්ව තියෙනනේ ඔබ අත්දකින්නේ. දැන් වර්තමානයේ නම් ගොඩක්ම ප්‍රසිද්ධම හොඳටම ප්‍රකට වෙලා තියෙන මානසික අවපීඩන තත්ත්ව තමයි ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ මේ තත්ත්ව සමාජෙ ගිලගෙන තියෙන්නේ. එතකොට මෙහෙම මානසික තත්ත්වයක් ආවහම අපි ඒකෙන් අත මිදෙන්න සෑහෙන්න දඟලනවා. අමුතු ෆයිට් එකක් දෙනවා. අපි ඒක තල්ලු කරන්න හදනවා. එතකොට වෙන්නේ මොකද දන්නවද? ඒ తত্ত্বය තවත් වැඩි වෙන එකයි වෙන්නේ. ඔබ අකමැති මානසික ඕනම තත්ත්වයක් ඕනම මානසික තත්ත්වයක් ඔබ අකමැති නම් ඔබ ඒක තල්ලු කරන්න හදද්දී ඒකෙන් අත මිදෙන්න අනවශ්‍ය විදියට ඔබ දඟලන්න ගනිද්දී ඔබ ෆයිට් එකක් කරද්දී ඒක එන්න එන්න වැඩි වෙනවා. ඉතින් අපි මේ මේ මේ අකමැති සෑම මානසික තත්වයක් එක්කම අපි ෆයිට් කරන්නේ බය නිසා. ඉතින් අපි වැඩියෙන් මේ බයත් එක්ක රණ්ඩු කරන්න යද්දි වෙන්නේ මොකද්ද? ඒක තවත් වැඩි වෙන එක තමයි වෙන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේකට වෙන මොකක් හරි විකල්පයක් වෙන මොකක් හරි ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙනවා මේ රණ්ඩු කරන එක වෙනුවට. මොකද රණ්ඩු කරන එකෙන් මේක වැඩි වෙන එක විතරනේ වෙන්නේ. බය, ડિප්‍රෙෂන්, ඇන්සයිටි මේ වගේ ඕනම අකමැති මානසික තත්ත්වයක්. ඉතින් අපිට සිද්ධ වෙනවා වඩා හොඳ, හරිම ආදරණීය, හරිම සෞඛ්‍ය සම්පන්න ක්‍රමයක් අපිට හොයාගන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න මෙතන ඉඳලා ඉතාම අවධානයෙන් හොඳින් අහගෙන ඉන්න මේ මෙතන ඉඳලා කතා කරන කාරණා ටික ඔබට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් ඒ සහ බොහොම සියුම් කාරණා ටිකක් තියෙන. එතකොට දැන් අපි මේ හොඳ ක්‍රමයක් තෝරගන්න ඕනි කිව්වනේ. මේ ක්‍රමයේදී අපිට මුලින්ම කරන්න තියෙන පළවෙනි පියවර තමයි නිරීක්ෂණයත් එක්ක තමයි මේක පටන් ගන්න. ඔබ්සර්වේෂන් එකක් එක්ක. ඒ කියන්නේ මනසේ ඇතිවෙන తত্ত্ব නිරීක්ෂණය කිරීමක් එක්ක තමයි පළවෙනියටම මේ වැඩේ අපිට පටන් ගන්න තියෙන්නේ ආරම්භ කරන්න තියෙන්නේ. එතකොට ඔබ මේ අපි දැන් බය ගැනනේ කතා කරන්නේ. ඔබේ මනසේ බයක් කියන එකක් ඇති වෙලා තියෙන වෙලාවට ඔබ ඒ බය නිරීක්ෂණය කරොත් ඒක දිහා බලන්න පටන් ගත්තොත් ඒකට මූණට මූණ දාලා නිරීක්ෂණය කරන්න පටන් ගත්තොත් ඔබට පේන්න ගන්නවා මේ බය කියන එක ඇති වෙන්නේ සිතුවිල්ලකින් කියලා. සිතුවිල්ලකින් තමයි බය කියන එක ඇති වෙන්නේ. එතකොට මොන සිතුවිල්ලකින්ද මේ බය කියන එක ඇති වෙන්නේ? ඒ සිතුවිල්ල තමයි අනාගතය සම්බන්ධව ඇති වුණු සිතුවිල්ලකින් තමයි ඔබට බය කියන එක ඇති වෙන්නේ. මොකද ඔබ නිතරම ඊළඟට මොකක් වෙයිද? හෙට මොනවා වෙයිද? ඊළඟ සතිය මොනවා වෙයිද? ඊළඟ අවුරුද්දේ මොනවා වෙයිද? ඊළඟ මොහොතේ මොනවා වෙයිද? මොකක් වෙයිද වෙයිද වෙයිද කියලා ඔබ නිතරම අනාගතය සම්බන්ධයෙන් අරමුණු කරන ඊටාම කලබලකාරී විසිරුණු සිතුවිලි සමුදායක් තියෙනවා. මේ සිතුවිලි නිසා තමයි ඔබට මේ බය කියන එක හටගන්නේ කියලා ඔබට දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට ඔබට හොයාගන්න පුළුවන් මේ අපි මේ බය වෙන දේවල් ටිකක් තියෙනවානේ. ඇත්තටම ඒ ටික වර්තමාන මේ මොහොතේ අපේ ජීවිතයේ නොපවතින දේවල් ටිකක් තමයි මේ අපි මේ බය වෙන්න හේතු කරගෙන තියෙන්නේ. මේ මොහොතේ මේ මොහොතේ රියැලිටි එකේ අපේ ජීවිතේ මේ මොහොතේ රියැලිටි එකේ ඒ ටික නැහැ. නමුත් අපි ඉමේජින් කරනවා. අපි මවනවා මතු ඒවා ඇති වෙයි කියලා. ඊට පස්සේ මෙන්න මේ ඉමේජිනේෂන් එකට පාවිච්චි කරන සිතුවිලි ගොන්නෙන් තමයි අපිට බය කියන එක එන්නේ. ඇත්තටම මේ මොහොතේ නැති දෙයක් ගැන තමයි අපි මේ හිතලා බයක් කියන එකක් මනසට දාගෙන තියෙන්නේ. මනසේ උපද්දවගන්නේ. අපේ අනාගතේ වෙන්න පුළුවන් වෙයි කියලා හිතන වැරදි නරක දේවල් ගැන අපි උමතුවෙන් වගේ පිස්සුවෙන් වගේ හිතන සිතුවිලි දාමයක් තමයි එතන එතන වැඩ කරන්නේ. ඒකට අපි පුහුණු නොකරපු මනසක් තියෙන කෙනෙක් ඉතාම ලේසියෙන් ගොදුරු වෙනවා අහු වෙනවා. ඉතින් ඒ සිතුවිලි වලින් වෙන්නේ මොකක්ද? ඒ සිතුවිලි ටිකට ගොදුරු වුණාම අපේ අවධානය මේ වර්තමාන මොහොතෙන් අහකට අරන් යනවා. වර්තමාන මොහොතෙන් අපේ අපිව විසි වෙලා යනවා. ඕක තමයි එතනදි සිද්ධ වෙන්නේ. ඉතින් මේක තව ටිකක් විස්තර කරන්න පොඩ්ඩක් කතා කරොත් අපි හිතමු අපිට යම්කිසි වෙලාවක මොකක් හරි විපතකට මුහුණ දෙන්න සිද්ධ වුණා කියලා. එහෙම වුණොත් අපිට මේ වෙනුවෙන් ගන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ තමයි එක්ක යමක් ඒ වෙනුවෙන් කරන්න ඕනි නැත්නම් මොකුත් නොකර ඉන්න ඕනි. ඔච්චරයි අපිට තියෙන ඔප්ෂන් දෙක. සමහර වෙලාවට අපිට ඒ වගේ තැනකදී කරන්න කිසිම දෙයක් නැතුව යන වෙලාවල් තියෙනවා අපි යම්කිසි විපතකට කරදරයකට මුහුණ දුන්න වෙලාවක. නමුත් අපිට මොනවා කරන්න දෙයක් තියෙනවා නම් දුක් වෙන්නේ නැතුව අපිට ඒක කරන්න පුළුවන්. නමුත් ඇත්තටම අපිට කරන්න කිසිම දෙයක් නැති වෙලාවක් ආවා කියලා හිතමු මේ වගේ විපතකදී කරදරයකදී. එහෙනම් අපිට කරන්න තියෙන්නේ විඳ දරා ගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. එතකොට ඒ විඳ දරා ගන්න අවස්ථාවේදී උනත් අපිට මොකක් හරි දෙයක් ක්‍රියාවට නංවන්න අවස්ථාවක් තියෙන වෙලාවකදී වුණත් මේ අවස්ථා දෙකේදීම මේ தত্ত্ব දෙකේදීම මේ ඔප්ෂන් දෙකේදීම අපි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණයක් තියෙනවා ඒ තමයි කලබල වෙන එක නවත්තන්න ඕනේ කලබල වෙන එක අවශ්‍ය නැහැ මේ බයක් එන බයක් උත්පාදනය කරන සිද්ධි මිනිස්සෙගේ මනසකට වුණාම අපි ගොඩාක් වෙලාවට කලබල වෙලා තමයි ක්‍රියාමාර්ග ගන්නෙත් ක්‍රියාමාර්ගයක් ගන්න නැති වෙලාවටත් අපි සෑහෙන කලබල වෙනවා ඒකෙන් වෙන්නේ අර දැනටමත් ඉන්න මේ අමාරු తත්වය තවත් වැඩි වෙන විදිහට ඒ తත්වය තවත් දරා ගන්න බැරි විදිහට තවත් ඒකේ බරක් ඇති කරන එක විතරයි මනසට. තවත් ඒක කරදරයක් අමතර කරදරයක් වෙන එක විතරයි වෙන්නේ මේ කලබල වෙන එකේ. නමුත් මේ වගේ කරදරයක් විපතක් නිසා අපේ මනසට ආපු තත්වයක් නිසා අපි දුක් වෙනවා නම් වැඩිපුරම මේ වගේ වෙලාවට අපි දුක් වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ නිසා අනාගතේ සමහර විට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දෙයක් ගැන හිතලා තමයි අපි ගොඩාක් වෙලාවට මේ දුක් වෙන්නේ. ඒ කියන්නේ මේ මොහොතේ ඒවා තව දුරටත් සිතුවිලි විතරමයි සිහින ටිකක් විතරමයි මවාපෑම් ටිකක් විතරමයි ඉමේජින් කරපු සිතුවිලි ටිකක් විතරයි දැනට මේ මොහොතේ පවතින්නේ. ඒ කියන්නේ අපි මේ ප්‍රතික්‍රියා දක්වන්නේ අපි මේ අනවශ්‍ය විදිහේ ආතතියක් අරගෙන තියෙන්නේ මේ මොහොතේ සිදුවෙන දෙයට වඩා හිතින් මවාගත්තු දෙයකට තමයි අපි මේ අනවශ්‍ය බයක් ගන්නෙ අනවශ්‍ය දුකක් ගන්නෙ අනවශ්‍ය ආතතියක් ගන්නෙ. නමුත් ඔබට පුළුවන් වුණොත් ඔබේ අවධානය අනාගතයට ફોકස් කරලා තියෙන මේ අවධානය මේ මොහොතට shift කරගන්න. ඇත්තටම මේ මොහොතේ ඔබ හිතන තරම් danger තත්වයක්, බය හිතන තත්වයක්, නරක තත්වයක් තියෙනවද කියලා ඔබට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඇත්තටම එහෙම තත්වයක් මේ මොහොතේ නැහැ. ඉතින් එතකොට ඔබ යම්කිසි මොහොතක මේ මොහොතට අවධානය ගත්තොත් ඔබටම තේරුම් යයි මේ බය කියන එක එන්නේ මේ මත්තට වෙයි කියලා හිතන දේවල් ටිකක් මවන සිතුවිලි ටිකක් නිසායි කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔබ මේ මොහොතට අවධානය ගත්තම ඉතින් ඔබට හිත බය වෙලා තියෙන හැටි, හිතට සංකාව ඇවිලා තියෙන හැටි, ආතතියටපත් වෙලා තියෙන හැටි මේ වගේ සිතුවිලි ටිකක් මේ වගේ දේවල් ටිකක් ඔබට හමු වෙන්න පුළුවන්. ඉතින් මේකෙන් අපි කියන්නේ මේවා ප්‍රතික්ෂේප කරන්න කියලා නෙමෙයි. මොකද මේ මොහොතේ ඔබට ඒ දැනෙන සිතුවිලි ටික ඒ බය හරි සංකාව හරි ආතති හරි මොන හරි දැනෙන ටිකක් තියෙනවනේ. ඒ ටිකත් අයිති වෙන්නේ මේ මොහොතේ හටගත්තු දේවල් වලටම තමයි. ඔබ ඔබට බය ඇති වෙන්නේ අනාගතේ සම්බන්ධයෙන් වුණාට සිතුවිලි ටික අයිති වෙන්නේ මේ මොහොතේ. මොකද ඒ ටික හට අරගෙන තියෙන්නේ මේ මොහොතේ. ඉතින් මේ මොහොතේ මොනවා තිබුණත් අපි උත්සාහ කරන්න ඕනි පුළුවන් තරම් අපේ අවධානය මේ මොහොතට ගන්න. මේ මොහොතේ දැනෙන සිතුවිලි ටිකට, දැනෙන ෆීලිංස් ටිකට ඔබේ අවධානය අරගෙන එන්න ඕනි. ඉතින් ඔබ මෙතනදී විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි මේ බය ඇති වෙන්න හේතු වුණු සිතුවිලි ටික කියන්නේ වෙන මොකවත් නෙමෙයි. අපි අනාගතය ගැන ඉමේජින් කරපු සිතුවිලි ටික තමයි මේ බය ඇති වෙන්න හේතු වෙච්ච සිතුවිලි ටික. නමුත් ඒ බය ඇති වෙන්නේ මේ මොහොතේ. ඔබ මේක පටලව ගන්න එපා. බය ඇති වෙන්න හේතු වුණු සිතුවිලි ටික වෙන මොකුත් නෙමේ අනාගතය සම්බන්ධයෙන් සිතුවිලි පැටව ගහපු ඉමේජින් කරපු සිතුවිලි ටික. එතකොට බය කියන එක හට අරගෙන තියෙන්නේ මේ මොහොතේ. ඒ නිසා අපිට මේ පුළුවන් ද කියලා උත්සාහ කරන්න ඕනි අපි වර්තමානයට අවධානය ගනිද්දී අපිට ඒ බය කියන සිතුවිල්ල නිසා අපේ මනසේ මේ වෙලාවේ හට අරගෙන තියෙන බය කියන සිතුවිල්ල නිසා හටගන්න සෙන්සේෂන් ටිකක් තියෙනවා සංවේදනයන් ටිකක් තියෙනවා ෆීලිංස් ටිකක් තියෙනවා දැනීම් ටිකක් තියෙනවා අන්න ඒකට අවධානය දෙන්න පුළුවන්ද කියලා ඔබ උත්සාහ කරන්න ඕනේ අර ඉමේජිනේෂන් එකට අහු වෙන්නේ නැතුව අර අමු හැඟීම නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ඊටාම අමු හැඟීමක්. ඒක අපි ආලවට්ටම් දාලා නැහැ. අපි වෙන මොනවෙන් හරි ආවරණය කරලා නැහැ. ඒක හරිම අමු හැඟීමක්. මට තේරෙන වචන එච්චරයි ඒකට කියන්න තේරෙන්නේ. ඒක අමු හැඟීමක්. එච්චරයි. ඉතින් අපි බලන්න ඕනේ අන්න ඒක නිරීක්ෂණය කරන්න පුළුවන්ද කියලයි. ඉතින් මෙතනදී හරිම වැදගත් කාරණය තමයි සිතුවිල්ල සහ මේ සෙන්සේෂන් කියන දෙකේ වෙනස ඔබ හඳුන ගන්න ඕනේ. සිතුවිලි සහ සංවේදනා. සිතුවිලි සහ මේ දැනීම් කියන එකේ ඔබ වෙනස හොඳට හඳුන ගන්න ඕනේ. නැත්නම් මේක පටලව ගන්නවා. සමහර විට අපිට මේ සිතුවිලි දිහා බලන එක සිතුවිලි වලට අවධානය දෙන එක කිසිම රහක් නෙමේ රහක් දැනෙන්නේ නැහැ මනසට. ඉන්ට්‍රස්ටිං එකක් නැහැ මනසට මේ සිතුවිලි දිහා බලන එක. නමුත් මේ සංවේදනයන් දිහා මේ දැනෙන දැනීම් දිහා මේ සෙන්සේෂන්ස් දිහා බලන එක ඒවට අවධානය දෙන එක ගොඩාක් වෙලාවට අපේ මනස මනසට ඉන්ට්‍රෙස්ට් ගොඩාක් රසයක් දැනෙනවා. ඉතින් මේකෙන් අපි මේ සිතුවිලි මේ අපි දැන් මේ සෙන්සේෂන් ටිකට අවධානය දෙනකොට අර සිතුවිලි තල්ලු කරන්න උත්සාහ කරන්නේ නැහැ අපි. ඒවා අයින් කරන්න දඟලන්නේ නැහැ. ඒවා අයින් කරන්න දරන උත්සාහයක් නෙමෙයි මෙතන කරන්නේ. අපි සිතුවිලි වලට සිතුවිලි ටිකට නෙමෙයි අපි මෙතනදී බය කියන සිතුවිලිට නෙමෙයි අපි අවධානය දෙන්නේ බය පෙනුනාට බය නිසා හටගත්තු දැනීම් ටිකට සංවේදනයන් ටිකට තමයි අපි අවධානය දෙන්නේ. ඒක සරලවම අපේ අවධානය ශිෆ්ට් කරනවා සිතුවිල්ලෙන් සංවේදනයන්ට. සිතුවිල්ලෙන් සංවේදනයන්ට අපේ අවධානය මාරු කරනවා. ඒ කියන්නේ ඔබේ අවධානය මේ වර්තමාන මොහොතේ දැනෙන ෆීලිංස් um, වලට දැනෙන දැනීම් වලට දැනෙන සංවේදනයන්ට සෙන්සේෂන්ස් වලට අවධානය ගත්තම අර හීන මවන සිතුවිල්ලට දෙන අවධානය අඩු වෙලා යනවා. ඒක නැති වෙලා යනවා. ඒ නිසා ඔබ කරන්න ඕනි බය නිසා ඔබට හටගත්තු සංවේදනයන්ට ඔබේ අවධානය දෙන්න ඕනේ. අඩු ගානේ ඒකට බය කියන නමවත් කියන්නේ නැතුව. ඒක හුදු අමු හැඟීමක්, අමු දැනීමක්, අමු සංවේදනයක්. ඒකට ඔබ අවධානය දෙන්න ඕනේ බය කියන ලේබලේවත් ගහන්නේ නැතුව. ඒක අපිට දැනෙන තවත් එක්තරා සංවේදනයක් විතරයි. ඒ නිසා අපිට ඒකට ලේබල් කරන්න ඕනේ නෑ. ඒකට තේරුමක් දෙන්න ඕනේ නෑ. ඒක ඇනලයිස් කරන්න ඕනේ නෑ. ඒකට අර්ථකතන දෙන්න යන්න ඕනේ නෑ. මෙතනදී ඔබ කරන්නේ ඒ ඒ අමු හැඟීමට අවධානය දෙන එක විතරයි. ඒක දැනෙන විදිහ බලනවා. දැනෙන්නේ කොහොමද කියලා. ඒ දැනෙන දැනීමට අවධානය දෙන එකයි ඔබ මෙතනදී කරන්න ඕනේ. ඉතින් මේ මොහොතේ හටගන්නේ මොනවද? ඒකට අවධානය දෙනවා. ඒකත් එක්ක අපි ඉඳගෙන ඉන්න ඔය එකත් එක්ක යාළු වෙලා ඉන්න ඔය එකෙන් අපේ මනසේ තියෙන අර බයට තියෙන විරුද්ධ ගතිය නැති වෙලා යනවා. හැලෙන්න ගන්නවා. ඒක තල්ලු කරන්න හදන ගතිය හැලෙන්න ගන්නවා. ඒ தത്വයට එහෙමම පවතින ඉඩ හරිනවා. ඉතින් මේක අපිට සාමාන්‍යයෙන් පුරුදු දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිසයාට මේක පුරුදු නෑ. මේ අපි පුරුදු කරේ ඒක නෙමෙයිනේ. දේවල් වලට විරුද්ධ වෙන්න, තල්ලු කරන්න, පලා යන්න අපි ඒක තමයි පුරුදු කරේ. ඒ නිසා අපිට යම් කිසි පුහුණුවක් ඕනි වෙනවා මේක කරන්න නම්. පුංචි තැන ඉඳලා පටන් ගන්න වෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් පුරුදු මේ හැඟීම් වලින් පැනලා යන්න, මගහැරලා යන්න, ඒවා යට කරන්න පුරුද්දක් තියෙන නිසා නිකමට ඔබ හොයලා බලන්න මේ මේ හැඟීම් වලින් පැනලා යන්න, පලා යන්න තියෙන කැමැත්ත කොච්චර ශක්තිමත්ව අපේ හිතේ මුල් බැහැගෙන තියෙනවද කියලා. ඉතින් එහෙම චුට්ටක් බලන්න, බලලා සහ නිකමට ඔබ හිතින් අහලා බලන්න ඔබ මේ බයෙන් පලා යන්න ඔබ පොළඹවන්නේ මොකක් විසින්ද කියලා. මේ ඔබ අකමැති හැඟීම් වලින් පලා යන්න, ඒවා තල්ලු කරන්න, ඒවා යට කරන්න, ඒවෙන් හැංගෙන්න ඔබේ මනස පොළඹවන්නේ මොකෙන්ද කියලා ඔබ චුට්ටක් හොයලා බලලා තියනවාද? ඒ පෙළඹවීම එන්නේ බයෙන්ම තමයි. ඒ කියන්නේ ඔන්න අපි ආයෙත් මේ බය කියන තැනට බයට බය වෙන්න පටන් අරගෙන. දැන් අපි මේ බය ගැනනේ කතා කරේ. බයටම තමයි දැන් ඔන්න ආයෙත් බය වෙන්න පටන් අරන් තියෙන්නේ. මෙතනදී මේ මතක් කරන කාරණය චුට්ටක් හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න මම බයම තමයි අපිව බයෙන් පලා යන්න පොළඹවන්නේ. ඒ කියන්නේ අපිව පලා යන්න පොළඹවන්නේ අපි පලා යන්න උත්සාහ කරන දේම තමයි. අපි පලා යන්න අපිට මේ යන්න කියලා අපිව පොළඹවන්නේ අපි පලා යන්න උත්සාහ කරන දේවල්ම තමයි. ඒක හරියට බය තමන්ගෙන්ම ගැලවෙන්න හදනවා වගේ වැඩක්. තමන්ගෙන්ම පලා යන්න හදනවා වැඩක්. එහෙනම් එතන පලා යාමක් ගැලවීමක් කොහොමවත්ම තියෙන විදිහක් නැහැ. ඔබට ඕනි නම් පොඩි වෙලාවකට ඔබේ අවධානය වෙන මොහකට හරි යොමු කරලා මේකෙන් පොඩ්ඩක් මග ඇරලා ඉන්න පුළුවන්. නමුත් ඒක ස්ථීර විසඳුමක් නෙමෙයි. ඒ අවධානය යොමු කරන් යොමු කරපු දේ බලවත් නැති වුණු ගමන්ම මේ බය පැත්තකට වෙලා බලන් ඉන්නවා ඒ අවස්ථාව ගන්න. වර්තමානයේ ගොඩාක් අය කරන්නේ එහෙමයි. ගොඩාක් වෙලාවට වර්තමානයේ අය සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙලා ඉන්නේ, ෆිල්ම්ස් බලන්නේ, ගොඩක් දේවල් අර හැංගීම් වලින් පලා යන්න, ඩ්‍රග්ස් මොනවා හරි ගන්නෙ, මත් වෙන දේවල් ගන්නෙ වෙන මොකටවත් නෙමෙයි. අර හැඟීම් ටිකෙන් පලා යන්න. හැබැයි ඉතින් ඒක දිගටම තියෙන්නේ නැහනේ අර විකල්පය. එතකොට අර බය පැත්තකටලා බලන් ඉන්න අවස්ථාව වෙනකන්. එතකොට ඔබේ මනස ආයෙත් ඒකට යට වෙනවා. ඉතින් මේ නිසා තමයි මිනිස්සු නැවත නැවත නැවත නැවත අර වගේ පලා යන ඇබ්බැහිවීම් වලට අහු වෙන්නේ. අන්තිමට ගැලවීමක් නැහැ. ඒ නිසා මේකෙදී අපිට ඩිරෙක්ට්ලි බය හරහා යනව හැර ඔබට වෙන විකල්පයක් නැහැ මේකෙන් ගැලවෙන්න. බය විතරක් නෙමෙයි ඔබ අකමැති ඕනෑම මානසික තත්වයකට එකම විසඳුම ඔබ ඍජුව ඒකට මුහුණ දෙන එක විතරයි. සියයට සියයක් ඒක ඇක්සෙප්ට් කරන එක ඒක බාර ගන්න එක විතරයි. ඒක හරහා යනව හැර ඔබට භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොතනකවත් නැහැ. මේවෙන් පලා ගිහිල්ලා මම මගහැරලා ගිහිල්ලා සාර්ථක උත්තර ගන්න කියලා උගන්වන්නේ නැහැ කොතනකවත්. ඔබට මේකට මුණ දෙන්න වෙනවා 100%ක්. මේක තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමයේදී භාගතුන් වහන්සේ කියලා දෙන්නේ. ගිහින් චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කොටස් බලන්න. ඉතින් මේකට කිසිම විරුද්ධ කමක් නැතුව. ඒ කියන්නේ අපි මේ දැන් බය ගැනනේ කතා කරන්නේ. ඒකට පවතින ඉඩ හරිනවා. ඒකට Tamanට තමන්ට ඒ බය කියන මානසිකත්වය විඳින්න ඒක එක්ස්පීරියන්ස් කරන්න ඉඩ දෙනවා. හැබැයි කිසිම විරුද්ධකමක් නැතුව. හැප්පෙන්නේ නැතුව. ඒ දැනීම් වලට පවතින්න ඉඩ දෙනවා. සහ ඉඩ දෙන ගමන් අපි කරන්නේ ඒක නිරීක්ෂණය කරන එකයි. ඉතින් අපි හොඳට මතක තියාගන්න ඕනේ අවධාරණය කරලා කියනවා අපි අවධානය දෙන්නේ මේ සිතුවිලි ටිකට නෙමෙයි ඒ සිතුවිලි නිසා හටගත්තු සෙන්සේෂන්ස් ටිකට දැනීම් ටිකට සංවේදනා ටිකට. ඉතින් ඔබට යම්කිසි වෙලාවක හඳුනා ගන්න පුළුවන් වුණොත් ඔබේ හිත හිත විසින්ම මවන හීනවලට යනවා ඒවට ඇබ්බැහි වෙලා යනවා කියලා දැනුනොත් ඔබට කරන්න තියෙන්නේ ඔබේ අවධානය මේ සංවේදනයන්ට අරන් එක විතරයි. මේ මොහොතට අවධානය ගේන එකයි ඔබට කරන්න තියෙන්නේ. ඒකට ඒ ඒ ඇති වෙලා තියෙන සිතුවිල්ල නිසා හටගත් සංවේදනයට අවධානය දෙන්නත් පුළුවන්. නැත්නම් ඔබට හුස්මට අවධානය දෙන්නත් පුළුවන්. නැත්නම් ඔබේ සිරුරේ දැනෙන මොනවාම හරි වෙන දැනීමකට යම්කිසි ටෙන්ෂන් එකකට සිරුරේ දැනෙන අවධානය දෙන්න පුළුවන්. එහෙම අවධානය දුන්නාම ඔබටම බලා ගන්න පුළුවන් මේ දැනෙන දැනීම, මේ ටෙන්ෂන් එක ඒක නිකාම රිලැක්ස් වෙලා, ඒක ලිහිල් වෙලා, ඒක ඉහිල් වෙලා, ඒක බුරුල් වෙලා යන්න පටන් ගන්නවා කියලා ඔබටම පේන්න ගනීවි. අපි මේ වෙලාවේ හට අරගෙන තියෙන කිසිම දෙයක් එක්ක අපි ෆයිට් කරන්න යන්නේ නැහැ. අපි බය වෙලා ඉන්නවා නම් බය එක්කවත් ඒ බය නිසා හටගත්තු යම්කිසි දැනීම් ටිකක් තියෙනවා නම් ඒ ටික එක්කවත් අපි ෆයිට් කරන්න යන්නේ නැහැ. අපි ඒවෙන් පලා යන්න හදන්නේ නැහැ. අපි කරන්නේ ඒකත් එක්කම මේ මොහොතේ ඉන්නයි මේ හදන්නේ. ඒ වගේම මේ මොහොතේ හටගන්න තවත් ඕනෙම දෙයක් තියෙනවා නම් ඒ හැම දෙයක් ගැනම අපිට අවධානය දෙන්න පුළුවන් වෙනවා. ඒවට ફોકસ කරන්න පුළුවන් වෙනවා. ඔබට දැනෙන සීතල උණුසුම් ගති වෙන්න පුළුවන්, බාහිරින් ඇහෙන ශබ්ද වෙන්න පුළුවන්. මේ මොහොතේ දැනෙන ඕනම දෙයකට ඔබට අවධානය දෙන්න පුළුවන්. එතකොට ඔබට දැනෙන්න ගනීවි මේ බය ගැනනේ අපි කතා කරන්නේ. බය කියන එක මේ අපිට දැනෙන පුංචි දැනීමක් විතරයි කියලා ඔබට දැනෙන්න ගනීවි. ඒ දැනීම් සමහර විට අවධානය දෙද්දී අපහසුයි වගේ ඒවෙන් කිසිම සතුටක් නැහැ වගේ ඔබට දැනෙන්න පුළුවන්. දැනුණත් ඒකෙන් ඔබට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දැනෙන දැනීම් ගැනවත් ඔබ බය බය විය යුතු නැහැ. ඇඟට දැනෙන දැනීම් ගැනවත් ඔබ බය නැහැ. ඒවට දැනෙන්න ඉඩ හරින්න. ඉඩ හැරලා ඔබට තියෙන්නේ බලාගෙන බලන් ඉන්නයි, ඔබ්සර්ව් කරන්නයි, නිරීක්ෂණය කරන්නයි ඔබට තියෙන්නේ. ඒ ඔබට දැනෙන ඒ தত্ত্বයන් පහව යනකම්, දිය වෙලා යනකම්, ගැලවෙලා යනකම් ඔබට බලන් ඉන්නයි තියෙන්නේ. හැබැයි ඒක ඉවර කරන්න හදිසි වෙන්නේ නැතුව. ඉවර කරන්න හදිසි වෙන්න එපා. ඊළඟ මොහොත ගැන කිසිම අපේක්ෂාවක් නැතුව. ඒවා නැති වෙන එක ගැන කිසිම බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැතුව ඒවට තියෙන්න ඉඩ හරින එකයි අපි කරන්නේ. එහෙම කරද්දී ඒවට විරුද්ධ වෙනවා කියන එක නිකම්ම අතහැරෙනවා. ඒවට හැප්පෙනවා කියන එක, ඒවෙන් පලා යන්න දඟලනවා කියන එක, ඒවත් එක්ක ෆයිට් කරන්න හදනවා කියන එක, ඒව යට කරන්න හදනවා කියන තත්වයක් අපේ මනසේ තිබුණා. අපි ඒ නිසා තමයි වැඩ අවුල් කරගත්තේ. ඒක නිකම්ම අතහැරෙන්න ගන්නවා. ඒවා නිකම්ම හැලෙන්න ගන්නවා. ඔබටම දැනේවි. ඒ දැනෙන දැනීම් රිලැක්ස් වෙන්න ගන්නවා. ඒවා සංසුන් වෙන්න ගන්නවා, කාම් වෙන්න පටන් ගන්නවා කියලා ඔබටම බලා ගන්න පුළුවන්. ඒක හරියට කලින් සෙන් කතාවක සඳහන් කළා වගේ අර පොකුණක උපමාව කැළතිලා තියෙන මඩ වලින් කැළතිලා තියෙන රොඩු වැටිලා තියෙන රැලි ගසන පොණ්ඩ එකක් පොකුණක් ඔබට නිශ්චල කරගන්න ඕනි නම් අපිට කරන්න තියෙන්නේ මොකක්ද පොකුණ අද්දර යූරේ පුටුවක් තියාගෙන පාඩුවේ ඉඳගෙන බලන් ඉන්න එක විතරයි. ඔබ ඒක තැම්පත් කරන්න කියලා හිතලා කරන පුංචිම දෙයකින් පවා වෙන්නේ පොකුණ තවත් කැළතෙන එක විතරයි. ඉතින් ඔබට කරන්න තියෙන්නේ පොඩ්ඩක් පැත්තකට වෙලා ඒක ඒකට අවශ්‍ය කාලය අරගෙන ඒකට අවශ්‍ය වෙලාව අරගෙන තැම්පත් වෙනතුරු ඔබට තියෙන්නේ පැත්තකට වෙලා බලන් ඉන්න විතරයි. ඉතින් බය සම්බන්ධව තමයි අද මේ කතා කරේ. තෙරුවන් සරණයි.